නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපානසති භාවනාවේ කමඨාන් දේශනාව. අද ආනාපානසති භාවනා කමඨානක් වශයෙන් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන මාතෘකාව ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින ශබ්දය මත සිය පැවතීම ශ්වසන ක්‍රියාවලිය නාසයේ නම් වූ ඉන්ද්‍රිය තුලින් නොකඩොම සිදුවෙමින් පවතිනවා මේ ක්‍රියාවලියේ ශබ්දය මත සිත පිහිටා සීය පවත්වන ආනාපාන සති කමඨාන අද අද අපේ විශේෂ අවධානම අපි දන්නවා මේ ආනාපාන සති භාවනාව මේ වෙනකොටත් ක්‍රමවේද 20ක් විතර අපි සාකච්ඡා කරලා අමාරයි චෛතසික සාමාන්‍යයෙන් විඥානයක් තුල 121ක් ඉපදිය ඇති බව තථාගතයන් වහන්සේ මේ ලෝක සත්‍යයට අපි ධර්මයේදී දේශනා කළසේක. එනම් මේ ආනාපානා සතිය තුල අපට කමඨාන් ඒ ඒ චිත්ත වීති වලට අනුව 121ක් කතා කිරීමට යුතුය ඇත. ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව ආනාපාන සති සූත්‍රයේ මේ විශේෂ කමඨාන අද අපගේ අවධානමට ලක් කරන්නේ මේ බඹයක් විතර උස තියෙන කයේ දුක නිවා ගන්නට බැරුව මේ ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා ගන්න කර ගන්නට බැරිව මේ ලෝක සත්‍යය මේ නාම රූප ධර්ම වලට අවු වෙලා ලෝභ දේශ මෝහ වලට වාල් වෙලා පංච ඉන්ද්‍රියන් තුල නිර්මාණය වී පවතිනා වූ පංචකාමයන්ගෙන් නිදහස් වෙන්නට බැරිව নানা ප්‍රකාර විදියට මේ සසරේ අතරමං වෙලා සිටිනවා මේ ලෝක සත්වයා ඒ සංසාර දුකෙන් මුදවන්නට ඕනේ මේ ලෝක සත්වයා මේ දුකෙන් එතර කරවන්නට ඕනේ මේ කියන උත්තරීතර ලෝකෝත්තර අරමුණ පෙරදරි කරගෙන මේ කමඨාන් දේශනාව තුළින් මේ ලෝක සත්වයාට නිවන් දොරටුවක් විවෘත කිරීමට අප සූදානම්. ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින ශබ්දය මත සීය පැවතීම කියන මේ කමඨාන වඩන මේ භාවනා යෝගියා මේ කමඨාන පුරුදු කරනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා ආස්වාසේ ප්‍රාස්වාසේ ශබ්දයක් නැහැ. ඒක නිවිලා තියෙන්නේ. නමුත් මේ බාහිර ලෝකයේ තමයි ශබ්ද පවතින්නේ. එයා පිළිගන්නේ නැහැ Taman තුල ශබ්දයක් පවතින බව. කුරුල්ලන්ගේ ශබ්ද, උලංග ශබ්ද, ගස්කොළන් වල ශබ්ද, සත්තුන්ගේ ශබ්ද, බාහිර පීඩන වලින් ඇතිවෙනා වූ ඒ ශබ්ද මේවා පිළිබඳ විශේෂ අවධානමක් ඇති වෙනකොට මේ භාවනා යෝගී ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මෙච්චර ලොකු ශබ්ද පවතිනවා මා ඝන වනාන්තරයක් තුල කුරුමිනියන්ගේ ශබ්ද පොඩි පොඩි කුරුමීන්ගේ ශබ්ද කුරුල්ලන්ගේ ශබ්ද විශාල උලඟක් නිසා ගස්කොළන් වල ඇති වෙන ශබ්ද කියන මේ ශබ්ද දියා බලාගෙන ඉන්නකොට මේ භාවනා යෝගියා ක්‍රමානුකූලව නිවෙන්න පටන් ගන්නවා. අපිට අත්දැකීමෙන් තියෙනවා ප්‍රශ්නයකට මැදි වෙලා කලබල වෙලා ඉන්නකොට තියෙන මානසිකත්වයත් බොහොම විවේකසුවෙන් ආන්සි පුටුවක ඇලවෙලා විවේකයෙන් ඉන්නකොට තියෙන මානසිකත්වයත් අතර විශාල වෙනසක් පවතිනවා. කොච්චර කලබල කෙනෙක් වුණත් එයාවගෙන් කූඩුවකට දාලා වාලා තිබ්බාම එයාගේ කලබලකාරීත්වය පැයක් විතර යනකොට නියඬතාවයටපත් වෙලා එයා නොහිතන විදිහේ සංසුම් භාවයක් එයා තුලින් නිර්මාණය වෙලා වාඩි වෙලා බලාගත්ත ගමන් ඕම ඉන්නවා. ඒ වගේ අපිත් යම්කිසි අවස්ථාවක කලබල වෙනකොට ආසනයක වාඩි වෙලා විවේකයෙන් ඉඳලා කල්පනා කරලා බලන්න මොනතරම් සුවයක් මේ කයට දැනෙනවද සිතට දැනෙනවද කියලා. එනම් මේ න්‍යාය ධර්මයට අනුව මේ විශ්වයේ සෑම මොහතම කුරුල්ලෝ නොකෑ ගසති සෑම මොහොතක් තුළම සුළං නොහමති සෑම මොහොතක් තුළම ශබ්ද නොපවතී එහෙනම් මේ ශබ්ද නිස්කලංක වෙන නිස්සබ්දයේ පවතින මොහොතක් මේ විශ්වයේ තියෙනවා. අන්න ඒ මොහොතේදී මොකවත් ඇයෙන්නේ නැහැ කියන ඒ මානසිකත්වය ඇති වෙනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා මම උස්ම අරිනකොට උස්ම ගන්නකොට මේ වාතයේ ශබ්දය Tamanට දැනෙන බව. මේ වාතයේ ශබ්දය මේ භාවනා යෝගියාට දැනෙනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා ලොකු ශබ්ද පවතින තාක්කල් සියුම් ශබ්ද නොපවතී සියුම් ශබ්ද පවතින තාක්කල් ලොකු ශබ්ද නොපවතී එනම් මේ ආනාපාන සති කමඨාන 20 වෙනි මට්ටමක විතර ඉහළ තලයකින් දියුණු කරන ගොඩාක් ගැඹුරු භාවනාවක් මේක අනිවාර්යම මාර්ගය ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක් විසින්ම වඩිය යුතු කමඨාණක්. මේ භාවනා යෝගියා කල්පනා කරනවා බාහිර ශබ්ද නැවතුනොත් විතරයි අභ්‍යන්තර ශබ්දය දැනෙන්නේ. අභ්‍යන්තර ශබ්දය දැනෙන්න පටන් ගත්තාම බාහිර ශබ්ද දැනෙන්නේ එනම් මේ ධර්මතාවය වැටහුණාම එයාට වැටහෙනවා. බාහිර ශබ්ද වලින් මම නිදහස් වෙන්නට ඕනේ. ඇයෙන බව එයා දැනගන්න යන්නෙත් නෑ. ඇයෙන්නේ මොනවද කියන එක ගැන අවධානමකුත් නෑ. එයා මේ බඹයක් විතර උස තියෙන මේ කයට සීමා වෙලා මේ කයට සමවැදිලා මේ කයේ ශබ්දයට විතරක් සිය පවත්නවා. මේ ස්වභාවය තුළ මේ භාවනා යෝගියාට වැටහෙනවා බාහිර ශබ්දවලට අවධානම යන හැම මොහොතෙම කය අමතක වෙනවා. කය කෙරේ සීය පවතිනකොට අවධානම පවතින හැම මොහොතෙම බාහිර ශබ්ද ඇහෙන්නේ නැහැ. එහෙනම් කන් තිබිලා ඇහෙන්නේ නැති විදියටත් ඇස් තිබිලා පෙනෙන්නේ නැති විදියටත් කය තිබිලා දැනෙන්නේ නැති විදියටත් සිත තිබිලා සිතෙන් නැති විදියටත් මේ කය ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය ඇති වෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා තමන් මේ කයේ උස්මේ තියෙන ආස්වාස ප්‍රාස්වාසයේ පවතින මේ ශබ්දයට අවධානම යොමු කරනකොට මේක සියුම් ශබ්දයක් මේ සියුම් ශබ්දයට ඇවුම්කන් දෙනකොට බාහිරයේ ඇඟ කම්පණයටපත් කරන්න තරම් බාහිර විශාල ශබ්ද Tamanට ඇයෙන්නේ නැතුව යනවා. එහෙනම් මේ ධර්මතාවය වටහා ගත්තාම මේ භාවනා යෝගියාට එක ඥානයක් පාළ වෙනවා. ඒ තමයි එක අරමුණක ඉන්නවයි කියලා කියන මේ ධර්මතාවය වර්තමානයේ ඉන්න ධර්මතාවය කියන දෙකම එකයි. එක අරමුණක් ඉන්නවයි කියලා කියන්නේ යා වර්තමානයේ ඉන්න ඕනේ අතීතය අනාගතේ ඉන්න බෑ. එහෙනම් වර්තමාන මොහොත තුල පවතිනවා කියන එකත් ඒ ධර්මතාවයත් එකමයි. එහෙනම් මම එක අරමුණේ ඉතියොත් මට බාහිර ලෝකයෙන් සම්බන්ධයක් නැහැ. වර්තමාන මොහොත තුල ඉතියොත් ඒත් බාහිර ලෝකයේ සම්බන්ධ නැහැ. ඒ කියන්නේ නාම රූප ගනුදෙනු කර්ම නිර්මාණ නැවතෙනවා. මේ ඥානය පාළ වෙනවා. එහෙනම් Tamanට කල යුත්තේ වර්තමානයේ පවතින එක අරමුණක් එහෙම නැත්නම් එකම අරමුණක සිත දිගටම පවත්වා ගැනීම. මෙම ඉටියොත් ඒකාන්ත වශයෙන්ම Tamanට ඉපදීම නවත්තන්න පුළුවන්. මේ ඇයෙන නිසා, පේන නිසා, දැනෙන නිසා, ඇඟෙන නිසා, සිතන නිසා ඇතිවෙන සෑම බාහිර කරදර පීඩා කම්කටොළු වේදනා දුක් මේ හැම එකක්ම නිදහස් වෙනවා ඒවා දැනගන්න පුළුවන් කමක් නැති නිසා මේක ප්‍රත්‍යක්ෂ වුණාම එයා දෘෂ්ටිගත වෙනවා ඒ කියන්නේ මේක නිවැරදි මාර්ගය මේක විතරමයි නිවන් මාර්ගය මේක විතරයි වැඩිය යුත්තේ මේ මාර්ගයේ පමණයි මං යා යුත්තේ කියන අවබෝධය ඇති වෙලා මේ භාවනා යෝගියා මේකට දෘෂ්ටිගත වෙනවා ලෝකෝත්තර වචනෙන් කියනවා නම් එයා නිවන් මාර්ගයේ ප්‍රත්‍යක්ෂ කරපු නිවැරදි කමඨාන අවබෝධ කරගත්ත සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. මේ ආර්ය ශ්‍රාවකයා මේක වටහාගෙන කල්පනා කරනවා මේ සියුම් ශබ්දය තුල මොනවද පවතින ධර්මතාවය මා මේ බාහිර ශබ්ද වලින් වෙනස් වෙනකොට මේ ආස්වාසේ ප්‍රාස්වාසේ පවතින ශබ්දේ මත සිත පීටලා භාවනා කරනකොට මට මොනවද දැනෙන්නේ කියලා බලනකොට මේ ආස්වාසේ ප්‍රාස්වාසේ උලං ඇතුල් වෙන පිටත් වෙන කියන මේ ක්‍රියාවලියේ විශේෂ අවදානමක් තියෙනවා. ඒ තමයි මේ ශබ්දය සමහර වෙලාවට වැඩි වෙනවා සමහර වෙලාවට අඩු වෙනවා. මේ ශබ්දය තුල උස්පාත් පිළිවෙතක් තියෙනවා. මේ ශබ්දය තුල පවතින කම්පණයට හේතුව කුමක්ද කියන එක සොයන්න ගවේෂණය කරන්න උවමනාවක් පාල වෙනවා. මේ භාවනා යෝගියාට මේ උලඟ කියන එක පිළිබඳ අවබෝධය නොතිබුණත් අධ්‍යාත්මික දැනුම අධ්‍යාපන දැනුම මොනතරම් අවම වුණත් අත්දැකීම් මොනතරම් අවම වුණත් මේ සම්මා දෘෂ්ටි ඥානය විතරක් ඇති මේ අවබෝධය ලබන්න ආයෝජනය කිරීම සඳහා එහෙනම් ඒ ඥානය ආයෝජනය කරලා මේ shabdයේ මත සිත පීටලා එයා ගොඩාක් සෑල්ලු කරනවා සිත ගොඩාක් සෑල්ලු කරලා සිත ගොඩාක් නිවල සමවදිනකොට යාට තේරෙනවා වායුව වායුවක් වශයෙන් නොපවතී වායුව අණුවල දූවිල්ලක්සේ පවතී. මේ වායුව කියන මේ භූතය දූවිලි වල එකතුවක් බවත් මේ දූවිලි එකතු වෙලා ගමන් කරන නිසා ඒ දෙක හතර කම්පණය මේ ඝට්ටණය තමයි මේ shabdේ බවට පරිවර්තනය වෙලා තියෙන්නේ කියන මේ අවබෝධය පාළ වෙනවා. ගැටුනොත් ප්‍රශ්නයක් ඇති වෙනවා, shabdයක් ඇති වෙනවා. ගැටුනොත් පීඩනයක් ඇති වෙනවා. ගැටුනොත් වේදනාවක් ඇති වෙනවා. ඒ වගේම තමයි ඇලුනොත් පීඩනයක් ඇති වෙනවා. ඇලුනොත් වේදනාවක් ඇති වෙනවා. කම්පනයක් ඇති වෙනවා. සෙනෙහසේ කම්පනය. ගැටුනොත් තරාවේ කම්පනය. එනම් මේ ඇලීමේ ගැටීමේ ස්වභාවය වටා ගත්තාම මේ භාවනා යෝගියාට තේරෙනවා මේ ලෝකයේ සෑම නාමයක් රූපයක් තුල පවතින ධර්මතාවය මේක. ඇලුනොත් සෙනෙහසෙන් කම්පණයටපත් වෙලා දුක එයා විඳිනවා. ගැටුනොත් තරාවෙන් කම්පණයටපත් වෙලා ඒත් එයා දුක විඳිනවා. එහෙනම් ඇලීම කියන්නේ දුකේ එක ස්වභාවයක්. ගැටීම කියලා කියන්නේ දුකේ එක ස්වභාවයක්. මේ දෙක තුලම වේදනාව නිශ්චිත වශයෙන් පවතින බව තේරුම් ගත්තාම එයා මේ සතරාර්ය සත්‍ය දුක්ඛේ පළවෙනි හදියරයි දෙවෙනි හදියරයි තුන්වෙනි හදියරයි තේරුම් අරගෙන ඉවරයි. එහෙනම් දුක දුක ඇතිවීමට හේතුව නිදාස් කරන ක්‍රමවේදය කියන මේ තුනම යට ප්‍රත්‍යක්ෂ වෙනවා. හේතුව මම යම්කිසි දෙයකට ඇලුනොත් ඒ ඇලුන නිසා මං දුක් විඳිනවා. යම්කිසි දෙයකට මං ගැටුනොත් ගැටෙන නිසා දුක් විඳිනවා. ඒ කියන්නේ එයාට තවත් ඥානයක් ප්‍රත්‍යක්ෂ වෙලා ලෝකෝත්තරව කියනවා නම් සකු르දාගාමි ඥානේ පාළ වෙලා. එනම් මේ ආස්වාසේ ප්‍රාස්වාසේ පවතින ශබ්දයේ මත සිත පීඨා සීය පවත්වන භාවනා යෝගියා ක්‍රමානුකූලව මේ භාවනාවට සමවැදිලා කල්පනා කරලා බලනකොට මේ භාවනා යෝගියාට පේනවා ආස්වාසයේ පවතින ශබ්දය අවබෝධ වෙනකොට ශබ්දය හොඳට දැනෙනවයි කියලා දැනනකොට ඒ සන්තෝෂය නිසා ඇලෙනවා. ඇයි? භාවනාවේ අරමුණට අදාළ ශබ්දය Tamanට දිගටම ඇසෙනවා. භාවනාවට අදාළ ශබ්දේ මට ශ්‍රවණය කරන්න පුළුවන්කම තියනවා කියනකොට එයා ඇලෙනවා. මේ භාවනාව දිගටම කරනකොට මේ භාවනාව ගොඩාක් මුරුදු වෙලා සෑහළු වෙනකොට භාවනාව දැනෙන්නේ නැතුව යනකොට දැන් ශබ්දය ඇහෙන්නේ එතකොට මේ භාවනා යෝගියා කලබල වෙලා ශබ්දය ඇහෙන්නේ කොහොමද මම මේක ආගන්නේ කියනකොට සිත කැළඹිලා द्वේෂය ඇති වෙනවා උස්මේ වේගය වැඩි වෙනවා දැන් මෙයාට මේකේ වැටෙනවා එහෙනම් මේ භාවනා යෝගියාට තවත් ඥානයක් පාළ වෙනවා මම මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින ශබ්දයට සිත පිහිටා සීය පවත්වනකොට මම දන්නේම නැතුව මට යම් කාර්යයක් සිදු වෙනවා. ඒ තමයි ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින සෑම ධර්මතාවයක්ම ඇලීම ගැටීම මත පවතිනවා මේ ශබ්දය පවතින්නේ ආනාපාන සතිය තුල නෙමෙයි සිතේ කැළඹිල්ල බව සිත කැළඹුණොත් ආස්වාස ප්‍රාස්වාසයේ වේගය වැඩි එතකොට ශබ්දය වැඩිපුර දැනෙනවා සිත නිවුනොත් ආස්වාසයේ ප්‍රාස්වාසයේ වේගය අඩුයි එතකොට සිත ප්‍රශ්නේ නිවෙනවා එහෙනම් මේ ශබ්දය නිවෙන ක්‍රමවේදය පිළිබඳව මේ භාවනා යෝගියාට තේරෙනකොට මේ භාවනා යෝගියාට තවත් විශේෂ ඥානයක් පාළ වෙනවා. ඒ තමයි ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින ශබ්දයේ මත සිත පීඨා සිය පවත්වන කමඨාන තුල සිත නිවුනොත් ශබ්දය අඩු වෙනවා සිත කැළඹුණොත් ශබ්දය වැඩි වෙනවා එහෙනම් මේ සිත කැළඹෙන්න හේතුව කුමක්ද ඇස කන දිව නාසය සම කියන ආයතන පාතුලින් පංචකාමයන් පිනවාගෙන නාම රූප ධර්මතාවයන් වලින් වන්න ගන්ධ රස ඕජා වලින් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූත වලින් ගනුදෙනු කරන සංඥා සංස්කාර ධර්මවල කම්පණය. ලස්සන දෙයක් දැක්කාම කැළඹෙනවා ආස්වාසය ප්‍රාස්වාසය වේගවත්. කැත දෙයක් දැක්කාම කැළඹෙනවා ආස්වාස ප්‍රාස්වාසයේ වේගය වෙනස් වෙනවා. Tamanට ආදරෙන් කතා කරනකොට සෙනෙහසින් බැඳෙනවා එතකොට සෙනෙහසේ උස්මවල උණුසුම දැනෙනවා. ගොඩාක් නින්දිත වශයෙන් බැනුම් ආනකොට කලබල වෙලා වෛරය ඇති වෙනවා, ක්‍රෝධය ඇති වෙනවා, තරහා යනවා. එතකොටත් උස්මේ වේගය වැඩි, උණුසුම වැඩි. තමන්ගේ ශරීරයේ වේදනාවක් දැනනකොට එතකොටත් ආස්වාස ප්‍රාස්වාසයේ වේගය වැඩි. සිත නිවෙනකොට ආස්වාසේ ප්‍රේස්පාස්වාසේ වෙනසක් තියෙනවා. එහෙනම් ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන පා පංචකාමයන් පිනවන්නට ගිහින් මේ සංඥා සංස්කාර ධර්මයන් එක්ක ගනුදෙනු කරනකොට මේ ඇතිවෙන ගනුදෙනුවේදී සිත කැළඹෙන්නේ මොන චිත්ත වීතියට අනුවද? බීටා මට්ටමින් කැළඹෙනවද? ඇල්ෆා මට්ටමින් කැළඹෙනවද? තීටා මට්ටමින් කැළඹෙනවද? ඩෙල්ටා මට්ටමින් කැළඹෙනවද? ඒ මට්ටමට අනුව තමයි ආස්වාස ප්‍රාස්වාසයේ තීරණය වෙන්නේ. මේ භාවනා යෝගියාට සකු르දාගාමි ඥාණය ආයෝජනය කරලා මේක ගවේෂණය කරනකොට මේ භාවනා යෝගියාට වැටහෙන විශේෂ කාරණාවක් තමයි Tamanට මේ ආස්වාස ප්‍රාස්වාසය තුල ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයට මේ සංඥා සංස්කාර ධර්ම ගෝචර වෙනකොට මේ සෑම සංඥා සංස්කාර ධර්මයක් තුලින්ම තමන්ගේ සිතේ කම්පණය මතයි තීරණය වෙන්නේ. එහෙනම් තමන්ගේ සිත කැළඹුණාම සිතේ කැළඹිල්ලට අනුව කයේ ශක්තිය වැය වෙනවා. අපි දන්නවා අපි බලන සෑම නාමයක් රූපයක් නිසාම කයේ ග්ලූකෝස් වැය වෙනවා. ගොඩාක් දේවල් ශ්‍රවණය කරාම සින්දු ඒවා ගොඩාක් දේවල් ඇව්වාම සිතේ ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ කයේ ග්ලූකෝස් අඩු වෙනකොට කයේ පැවැත්මට ශක්තිය අඩු වෙනකොට කලාන්ත ගතිය, තේට්ටු ගතිය, තීන මිද්දේ, නිදිමත ගතිය එහෙම නැත්නම් අපට ඒ කාර්ය බහුල කාර්යක්ෂමතාවය අඩු වෙනවා. මන්ද මානසික භාවය ඇති වෙනවා. භාග්‍යතුන් වහන්සේ නච්චගීත වාදිත විසුක දස්සන මාලගන්ධ විලේපන කියන මේ සෑම තථාගත වචනයක්ම කියන්නේ සුවඳ ඉඹලා බැලුවාම ඒ සුවඳවල ධාරිතාව සිත අවබෝධ කරන්න කයේ ග්ලූකෝස් වැය කරන්න ඕනේ. රසවත් දේවල් ග්‍රාණය කරලා රස දැනගන්න දිවේ ග්ලූකෝස් වැය කරන්න ඕනේ. නාම රූප දියා බලලා ලස්සන විඳින්න ඇසේ ග්ලූකෝස් වැය කරන්න ඕනේ. සම ස්පර්ශය තුළින් යම් කිසි සුවයක් ලබන්න කයේ ග්ලූකෝස් වැය කරන්න ඕනේ. එහෙනම් ආයතන අයේ ක්‍රියාකාරීත්වයට ග්ලූකෝස් වැය වෙනවා. ඒ කියන්නේ ශක්තිය වැය වෙනවා. එහෙනම් මේ ආයතන අයවල පංචකාමයන් පිනවන කෙනා දවසට අතර වේලක් කෑම ගන්නේ 12න් පස්සේ විකාලේ රකින්න බෑ. එයා ගොඩාක් දුස්සීල වෙන්න ප්‍රධාන හේතුව තමයි එයාගේ කයේ සීලය අඩු වෙනකොට වැයවීම වැඩි වැය වෙන නිසා ඒක නැවත රිකව කරන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ඒකට ආස්වාසය ප්‍රාස්වාසය වැඩිපුර ගන්න සිද්ධ වෙනවා. ඇයි අසකන දිවනාසය සමසිත නාම රූප ධර්මයන් එක්ක වැඩිපුර ගනුදෙනු කරනකොට ප්‍රාණය ආයෝජන වෙනවනේ. කයේ ප්‍රාණ ශක්තිය වැඩි වෙනකොට ඒ ප්‍රාණ ශක්තිය නැවත ප්‍රතිසංස්කරණය කරන්න ඔක්සිජන් වායුව වැඩිපුර ශරීරගත කරන්න ආශ්වාස ප්‍රාශ්වාස වැඩිපුර ගන්න ඕනේ. එහෙනම් මොළයෙන් පණිවිඩයක් දෙනවා ලේවල් ඔක්සිජන් ධාරිතාව අඩුයි වැඩිපුර පංචකාමයන් පිනවන නිසා එහෙනම් වැඩිපුර ආස්වාස ගන්න කියලා පණිවිඩය දුන්නාම පෙනවලු වල ක්‍රියාකාරීත්වය වැඩි කරලා විනාඩියට අපි ගන්න ඕනේ උස්ම 15යි 25 35 වෙනකම් මේක වැඩි කරනවා. එහෙනම් මේ ක්‍රියාවලිය නිසා උණුසුමේ වේගය වැඩි වෙනවා මේ අවබෝධ ඥාණය මේ භාවනා යෝගියාට වැටෙනවා. වැටුණ ගමන් මේ භාවනා යෝගියා දන්නවා ආස්වාස ප්‍රාස්වාසයේ උණුසුම වැඩි වෙන්නේ පංචකාමයන් පිනවන්න ආයතන අය නාම රූප ගනුදෙනු කරන නිසා මේ ගනුවන දෙවේදී ශක්තිය වැය වෙනවා ප්‍රාණය ෂය වෙනවා ඒක නැවත ගන්න තමයි මේ ආස්වාස ප්‍රාස්වාසයේ වේගය වැඩි කරන්නේ ටැන්වල අවශ්‍යතාවය වැඩි, ආහාරවල අවශ්‍යතාවය වැඩි, විවේකී අවශ්‍ය වැඩි, තීන මිද්දේ වැඩි වෙන්නේ, කම්මැලිකම වැඩි වෙන්නේ, කොයි වෙලෙත් නිදිබර ගතිය එහෙනම් මේ සෑම ප්‍රශ්නයක්ම මේ නාම රූප ධර්මතාවයන්ගෙන් වෙන් නොවුන නිසා ඒවා භුක්ති විඳින නිසා කියන එක අවබෝධ වුණාම මේ භාවනා යෝගියාට ඥානයක් පාළ වෙනවා මේ ආයතන අය නාම රූප ධර්මතාවයෙන් නිදහස් කෙරුවොත් සංඥා සංස්කාර ධර්ම වලින් කර්ම නිර්මාණය කරන එක නැවතුවොත් ආස්වාස ප්‍රාස්වාසයේ නවතිනවා ඉපදීම නවතිනවා මේක තමයි මේ නිවනට තියෙන එකම මාර්ගය මේ ආනාපාන සතිය තුළ පවතින සබ්දේ සිත තබා සිය පැවතීමේ කමඨාන කියන එක ප්‍රත්‍යක්ෂ වුණාම මේ නිරෝධ කරන මජ්ක්‍ධිමා පටිපදාන යෝගයේ නිරෝධගාමිනී පටිපදාව ප්‍රත්‍යක්ෂ වුණාම මේ භාවනා යෝගියා අනාගාමි ඵලයට සමවදිනවා අනාගාමි ඵලයටපත් වෙච්ච ඒ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේ ලෝකයේ සෑම තප්පරයක් ගානේ සියලු සත්වයන්ගේ ඇසකන දිවනාසය සමසිත මේ වර්ණ ගන්ධ රස ඕජා එක්ක පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතයාගෙන් නිර්මාණය වෙච්ච මේ නාම රූප ධර්මතාවයන් එක්ක ගනුදෙනු කරන නිසා තමයි මේ කායික ශක්තිය වැය වෙන්නේ කායික ශක්තිය නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තමයි ලෝභය ඇති වෙලා මේ සැප සම්පත් එකතු කරන්නේ ජීවත් වෙන්න ඕනම දෙයක් කරන්න පානාතිපාතා කරන්නේ තමන්ගේ தત્ත්වය රැකගන්න තමන්ගේ පැවැත්ම රැකගන්න අදින්නාදාන කරන්නේ කාමයේ වැඩිපුර වින්දනය කරන්න කාමයේ වරදවා ඇසිරෙන්නේ Tamanට මේ කාම ලෝකයේ මත් වෙලා වින්දනය ලබන්න තමයි සුරාව ගන්නෙ. එහෙනම් මේ සෑම සිකපදයක්ම කැඩෙන්නේ මේ ආයතනවල තියෙන පංචකාමයන් පිළිබඳව ගැටලුව කියන එක පිළිබඳ මේ භාවනා යෝගියාට වැටෙනවා. ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින ශබ්දය මත සිත පිහිටා සීය පවත්වන මේ කමඨාන වඩන මේ උත්තමයාට වැටහෙනවා මේ ලෝකයේ මේක වටාගෙන හදන්න නැතුව කිසිම සත්වයකගේ විඥාණයට නිවනක් නැත. නිවන කියනම ධර්මතාවයේ වඩන්න පුළුවන් කමක් නැත. ඒකට හේතුව මේ සියුම් දේ කවුද දකින්නේ? ඒ උත්තමයා විතරයි. පවතිනා වූ බුද්ධ ශාසනයක පරිණිරවාණයටපත් වෙන්නේ එහෙම නැති හැමෝම මේ සසරේ නැවත නැවත ඉපදෙනවා කියන එක අවබෝධ වුණාම එයාගේ සිත ගොඩාක් සන්තෝෂයටපත් වෙලා නිවිලා එයා ගොඩාක් ප්‍රීතිමත් වෙනවා මේක මං ඉවර කරන්න ඕනේ මේක තුලින් මම මේ විමුක්ති සුවේ විඳින්න ඕනේ මට ප්‍රත්‍යක්ෂ වෙච්ච මේ නිර්වාණ මාර්ගය මං සමත්ත කරන්න ඕනේ ඉවර කරන්න ඕනේ කියලා සෑම නාමයක් රූපයක්ම එයා නිරෝධගාමිනී පටිපදාවෙන් ගනුදෙනු කරනවා එයා අම්මා ගැන කතා කරන්නේ තාත්තා ගැන කතා කරන්නේ එයා මේ ලෝකේ කිසිම වස්තුවක් සැපයක් ගැන කතා කරන්නේ හේතුව නාම රූප ධර්මෙන් එයාට ගිය කෙනෙක් ලෝභ දේශ මොහ වලින් එයාට ගිය කෙනෙක් එහෙනම් මේ විඥාණයට වැටෙන ධර්මය ගොඩාක් සියුම් තරංගයක්. එහෙනම් මේ සියුම් ආර්ය ශ්‍රාවකයා ගොඩාක් සියුම් දේවල් විතරක් ස්පර්ශ කරගෙන ඒ ස්පර්ශ කරපු සෑම ධර්මතාවයක් තුළම Tamanට සියුම් ලෙස ඇලීමක් ගැටීමක් පවතිනවා. මේ කමඨාන නිතර නිතර ප්‍රගුණ කරගෙන වඩනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින උණුසුම මත ශබ්දය මත මම කොච්චර කමඨාණක් වශයෙන් සිත සම්බන්ධ කරලා තිබ්බත් මට මේකේ ක්‍රියාවලිය පවතිනවා. ඇයි මේ ශබ්දය ඉවර වුණා කියන ඒ ශබ්දය ඇයෙන්නේ නැහැ කියන මානසිකත්වය මා තුල කම්පනයක් ඇති කරනවා. මම දන්නේම නැහැ සද්දේ ඇහෙන්නේ නැහැ කියනකොට කැළඹෙනවා. එහෙනම් තිබුණත් කැළඹෙනවා නැතත් කැළඹෙනවා. එහෙනම් මෙතන ක්‍රියාවලිය පවතින බව තේරෙනවා. මේ ආර්ය ශ්‍රාවකයා නිතරම කල්පනා කරනවා මම සෑම තප්පරයක් ගානේ ක්‍රියාවලියක සිටින බව. ඇයි මේ ක්‍රියාවලිය තියෙන තාක්කල් කර්මය නිර්මාණය වෙනවා. කර්මය නිර්මාණය වෙන සෑම තප්පරයක් ගානේ එයාට උත්පත්තියක් නිර්මාණය වෙනවා. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයාට වඩාත්ම පෑදිලිය වැටහෙන ධර්මතාවයක් තමයි තමන් මේ තාකල් සසරේ යනවා තමන්ට සසරක් තියෙනවා තාම භවගාමී කියන අවබෝධය මේ විඥාණයට ප්‍රත්‍යක්ෂ වෙනවා තමන් මේ භවගාමී කියන එක ප්‍රත්‍යක්ෂ වෙච්ච ගමන් මේ ප්‍රත්‍යක්ෂ ඥාණයට කියනවා අරියත් මග්ග කියලා. ඇයි අරියත් මාර්ගයේ ඉන්න කෙනාට විතරයි මේ පැවැත්ම පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥාණය තියෙන්නේ. එහෙනම් නොපැවැත්ම අවබෝධ වෙන්න නම් පැවැත්ම අවබෝධ වෙන්න එපාය. නැති වෙනකොට තියෙන මානසිකත්වයේ වටා ගන්න නම් ඉස්සලාම අම්බ කරලා ඇති කරලා අත්හැරලා පස්සේ දන්නේ නැති වුනාම මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා. මොකවත් නැති කෙනෙකුට කතා කරලා නැති වෙච්ච එකේ මානසිකත්වය කියන්නේ කියලා මෙයා කියන එහෙම එකක් දන්නේ ඇයි? එයා නැති වෙච්ච ස්වභාවය තුල පත්තියන් වෙලා එයාට අවබෝධය නැහැ. එහෙනම් නැති වෙච්ච කෙනෙකුට හැමදේම ඇති කරලා ඇති වෙච්ච එකේ අවබෝධය කියන්න කිව්වම එයා පැය ගණන් කතා කරනවා ඒ කාලේ මට ගෙවල් නැහැ. දැන් මට ලස්සන ගෙයක් තියෙනවා. මට ගෙවල් වාලා සන්තෝෂෙන් ඉන්න පුළුවන්. මේ gedara වටිනාකම නිසා මම සන්තෝෂ වෙනවා. කාමරවල තියෙන බඩු මුට්ටු නිසා සන්තෝෂ වෙනවා කියලා පැය ගණන් කියනවා. ඒ වගේම ගොඩාක් සුඛෝභෝගී ජීවිතයක් ගත කරන අනේපිටි සිටුතුමා වාගේ ශ්‍රේෂ්ඨ ධනවත් කෙනෙක් ළඟට ගිහිල්ලා දුප්පත්කම ගැන අහුවාම දුප්පත්කම කියන්නේ මොනවද කියලා අහනවා. ඇයි එයාට අවබෝධය නැහැ. එයා දුප්පත් ඉඳලා නැහැ. හැබැයි අනේපිඩි සිටුතුමා කාඩියෝදී බතුයි දන් දෙන කාලෙකින් දුප්පත් කෙනා ගැන කතා කරන්න කිව්වම අපට කලන්තය හැදෙනවා මාස ගණන් කියන්න කරුණු. එහෙනම් මේ ලෝකයේ නැතිවීම එහෙම නැත්නම් හරියත් ඵලය කියලා කියන හතුරුදාන් වෙනවා නැති වෙනවා කියන එක නැතිවීමේ අවබෝධය ඇති වෙන්න නම් ඉස්සලාම ඇති වෙලා ඉන්න ඕනේ. ඇති වෙලා තමයි නැති වෙන්න ඕනේ. ඒ නිසා තථාගතයන් වහන්සේ මේ මාර්ගයේ ගමන් කරලා මේ ආකාරයටම ප්‍රත්‍යක්ෂ කළා කියන එක අපට අවබෝධ වෙන එක අවස්ථාවක ඉස්සෙල්ලාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සෑම දෙයක්ම ආස්වාදයේ ලබන්න. ඒ ආස්වාදයේ තුලින් ආදීනව දකින්න. ඒක ඇත්ත දකින්න. මොකද්ද මේකේ තියෙන යථාර්ථය කියලා. ආදීනව දැක්කාම ඒක ඉස් කියලා දැනුණාම අත්තරින්න නිස්සරණ වෙන්න. එහෙනම් ඒම නිස්සරණ වුණොත් එයා තමයි නිබ්බානගත වෙන්නේ. එහෙනම් ආස්වාදය ආදීනව නිස්සරණය කියන මේ තථාගතයන් වහන්සේගේ වචනය අරගෙන මේ කමඨාන් දේශනාවත් එක්ක සසඳලා බලනකොට තථාගතයන් වහන්සේ මේක මේ දුෂ්කර ක්‍රියා කරන කාලය තුල මේක ප්‍රත්‍යක්ෂ කරපු බවටත් මේ ධර්මයේම pāli වචන තුනකින් වහන්සේ සරල ධම්මපදයක් වශයෙන් දේශනා කළපු බවටත් ඔප්පු වෙලා ඉවරයි එහෙනම් මේ අනාගාමී ඵලයටපත් වෙච්ච අරියත් මාර්ගය යන මේ උත්තමයාට තේරෙනවා මම තාම වැඩ නිමා කරලා නැහැ. තාම මම භවයේ යනවා. තාම මම මේක ක්‍රියාත්මක කරමින් සිටිනවා. මේ ක්‍රියාව නවත්තන්නට ඕනේ. මේ ක්‍රියාව කරනකොටගෙන මම තාම භවගාමී කියලා හිතෙනකොට මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින සබ්දයට සිත පීටලා එයා නැවත මුල් කමඨානම වඩනවා. එයා දන්නවා පටන් ගත්ත තැන නැති වෙච්ච තැනමයි හොයන්න ඕනේ. මෙතන යමක් වටුනාම අපි අතම්යකින් එව්වාට වෙනත් දේවල් ඒ වගේ හම්බෙන්න පුළුවන්. හැබැයි ඒක හම්බෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රශ්නේ වැටුනේ මේ ඥාන තුල පහළ වුණේ අවබෝධ වුණේ මේක කරන්න ගින්. එහෙනම් අතරවෙනි එකක් වෙන්න ඕනේ මේක තුලමයි. එහෙනම් මෙතනමයි වැඩේ තියෙන්නේ කියලා පළවෙනි කමඨාන නැවත නැවත වඩනවා. මේ විදිහට මේ පළවෙනි කමඨාන වඩනකොට මේ භාවනා යෝගියාට දැනෙනවා මේ භාවනා යෝගියාගේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින ශබ්දය ඒ උස්මවල පවතින ශබ්දයට සීය පීඨවලා මේක කෙරේ සීයෙන් ඉන්නකොට ක්‍රමානුකූල මේක නිවිලා නිවිලා නිවිලා අඩු වෙගෙන යනවා කොච්චර අඩු වෙනවද කියලා කිව්වොත් එයා උස්ම ගන්නවද කියලා එයාටම සැකයක් තියෙනවා. මම මැරිලාද උස්ම ගන්නේ නැහනේ. පිම්බෙන්නේ ඇකිලෙන්නේ නැහනේ. නාස් තුඩ කිසිම වායුවේ ඝට්ටනයක් දැනෙන්නේ නැහනේ. මම නැවතිලානේ කියන සැකය එයාට එනවා. ඒ තරමට මේක අඩු වෙනවා. ඒ අඩු වෙනකොට අර ඥානීය තව ටිකක් මෝරනවා. අරියත් මාර්ගයේ ඥානය මෝරලා යට වැටෙනවා. මේ හැම දෙයක්ම දැනෙන්නේ නැති මට්ටමේ ගනුදෙනු වෙන්න ඇරියොත් ඔක්කොම ගනුදෙනු කරන්න පුළුවන් කර්ම නිර්මාණය වෙන්නේ නැතුව මේ හැමදේම විඳගෙන ඒ හැමදේම අල්ලාගෙන පීඩණයකින් මම විඳින්න ගියොත් ඒ හැමදේ තුලින්ම කර්මය නිර්මාණය වෙනවා ඒ නිසා ඉපදෙනවා එහෙනම් නොදැනෙන මට්ටමට මේ ගනුදෙනුව කළ යුතුයි දැනෙන්නේ නැති මට්ටමේ මම ගනුදෙනු කළ යුතුයි. එහෙම කළොත් විතරයි මම මේ විමුක්තියටපත් වෙන්නේ. මට නිදහස් වෙන්න පුළුවන් එතකොට විතරයි කියන මේ සන්තෝෂයට පාල වුණාම ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයම නිරෝධ කරන ක්‍රමවේදය එයා පුරුදු කරනවා. ඈට පේනවා පේන බවවත් දන්නේ නැති විදිහට සියුම් කරලා දානවා. කනට ඇයෙනවා මොනවද ඇයෙන්නේ කියනක ඇයෙන්නේ නැති මට්ටමට සියුම් කරලා දානවා. නාසයට දැනෙනවා දැනෙන්නේ මොනවද කියන එක දැනෙන්නේ නැති මට්ටමට සියුම් කරලා දානවා. ඒ වගේම දිවට දැනෙනවා දැනෙන්නේ මොනවද කියන එක දැනගන්න බැරි තරම් සියුම් කරලා දානවා. කයට හැඟෙනවා ඇඟෙන්නේ නැති තරමට සියුම් කරලා දානවා. සිතවිලි ඇති වෙනවද නැති වෙනවද කියන එක දන්නේ නැති මට්ටමට සිතත් සියුම් කරාම මේ භාවනා යෝගියට තේරෙන පුද්ගලයෙක් සත්වයක් ස්වභාවය මොකවත් නැහැ. එහෙම කෙනෙක් නැහැ. පෙට්ටිය කරලා බලනකොට මොකවත් නැති ඉස්සභාවය දැනෙනවා වාගේ තමයි මේ සතරමා භූතයට පටවියට ආපෝ වලට වායෝ වලට තේජෝ වලට මිශ්‍ර වෙලා එකතු වෙලා දිය වෙලා අතුරුදාන් වෙලා ගියා වාගේ ස්වභාවයක් දැනෙන්න පටන් ගන්නවා. කය තියෙනවද කියලා ඇහුවාම එයාට ඇත්තටම දැනෙනවා කයක් නැහැ. කෙනෙක් ඉන්නවද කියලා කිව්වම නෑ පුටුව ඉස්සලා තියෙන කෙනෙක් නෑ. එහෙනම් එයාට කර්ම ගනුදෙනු නැවතිලා. එහෙනම් මේ අවබෝධ ඥානය පාළ වුණාම මේ මානසිකත්වයටපත් වුණාම ඇසෙන් කර්ම නිර්මාණය වෙන්නේ කනෙන් කර්ම නිර්මාණය වෙන්නේ නාසයෙන් කර්ම නිර්මාණය වෙන්න දිවෙන් කර්ම නිර්මාණය වෙන්න කයෙන් කර්ම නිර්මාණය වෙන්න සිතිවිලි ඇති වෙනවා ඇති වුණාට කර්ම නිර්මාණය වෙන්න ආයතන අයම අවෝසි කර්ම නිර්මාණය කරන මට්ටමටපත් වෙලා එතකොට එයා ගැන එයා නිර්වචනයක් කියන්නේ නමක් නැති ගමක් නැති පුද්ගලයෙක් සත්වයක් ස්වභාවයක් නැති භාණ්ඩයක් මොකවත් ඒ වගේ අදහසක් නැති තැනටපත් වුනාම එයා පිළිබඳ එයාට නිර්වචනයක් නැහැ. අපි කියනවා සංගණනෙන් ඉවත් වුණා, rahat වුණා කියලා. එහෙනම් මේ අවබෝධ ඥානය පාළ වෙනකොට ඒ භාවනා යෝගියා ස්ථීර වශයෙන්ම දන්නවා මේ ලෝකෙ මං ජීවත් වුණාට ලෝකෙට මං අයිති නෑ. මේ නාම රූපවල තමයි වාඩි වෙලා කාලා බීලා ගස්යට නිදාගෙන ඉන්නේ. නමුත් මේ නාම රූප වලට මම සම්බන්ධ නැහැ. මම නාම රූප නැති කෙනෙක්. මේ සතරමා භූතවල මං ජීවත් වුණාට සතරමා භූත නැති ස්වභාවයක්. පුද්ගලයෙක් එක්ක විශාල ජනකායක් එක්ක හිටියට එයා දන්නවා මම පුද්ගල ස්වභාවයෙන් නැති ඉස් ස්වභාවයක් කියලා. එහෙනම් මේ මානසිකත්වයට පැමිණිලා මේ අවබෝධයටපත් වෙන තාක්කල් එයා සසරේ නැවත නැවත ඉපදිලා දුක් වෙන මට්ටමක් තමයි තිබුණේ. හැබැයි දැන් එයාගෙන් ඉපදෙනවද කියලා ඇහුවා. මෙයා කියනවා මම මැරෙන්නෙත් නෑ කියලා. ඇයි? මැරුණොත් නේ ඉපදෙන්නේ. රාතෙක් මැරෙන්නේ නෑ. එයා පිරිණිවෙනවා. පරිණිරවාණයටපත් වෙනවා. එහෙනම් රාතන් වහන්සේලා මේ ලෝකේ පරිණිරවාණයටපත් වෙන නිසා උන්වහන්සේලාට මරණ බය නැහැ. ඇයි? මැරීමක් උන්වහන්සේලාට නැහැ. අරියත් ඵලයට විඥාණයපත් වෙනකොටම උන්වහන්සේලා මරණේ අයිතිය අයිමි කරගෙන ඉවරයි. මරණේ අයිතිය නැති වෙනකොට උන්වහන්සේලාට ඉපදීමේ අයිතියක් නැති වෙලා එහෙනම් ඉපදීමේ අයිතිය අයිමි කරගත්ත ඒ තථාගතයන් වහන්සේගේ අරියත් ශ්‍රාවකයා මේ ලෝකේ ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ මේ සියලු සත්‍යයන්ගේ සිතට කයට දුක් නොදී මේ ලෝකේ සංසාර විමුක්තියටපත් වෙලා ජීවත් වෙන ඒ ස්වභාවයටපත් වෙනවා මේ භාවනා කමඨාන වඩන මේ භාවනා යෝගියා විසින් මේ කමඨාන් දේශනාව තුළ පවතින සෑම අංගයක් පිළිබඳවම මේ ඥාණය ලබාගත යුතුයි මේ අවබෝධය ලබාගත යුතුයි. මක්නිසාද අපි මේ ලෝකයේ ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ මේ ඇසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අය විසින් ගනුදෙනු කරන සෑම සංඥා සංස්කාර ධර්මයක් පිළිම අපට කමඨාණක් තියෙනවා. මේ නාම රූප ඇති වෙලා තියන්නේ අපට කමඨාන් දෙන පිණිස සතරමා භූතය නිර්මාණ වෙලා තියන්නේ අපට නිවන පාදලා දෙන පිණිස එහෙනම් මේ සෑම ගහකින් කොළකින් සත්වයකින් වර්ණයකින් ගන්ධයකින් රසයකින් ඕජාවකින් සෑම නිර්මාණයකින්ම අපට නිර්වාණ ධර්මයක් තියෙනවා කමඨාණක් තියෙනවා අපගේ විමුක්තිය පිණිස පාවිච්චි කිරීම සඳහා එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ තුල ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින ශබ්දය මත සීය පවත්නවා එහෙම නැත්නම් සිත පීඨා සීය පවත්නවා කියන මේ කමඨාන අපි වඩනකොට මේ කමඨාන තුල පවතින අභ්‍යන්තර ධර්මතාවය විදර්ශනාව පිළිබඳ අවි අවබෝධය ලැබිය යුතුයි. මේ ඥාණය අපි ලබාගෙන මේ ප්‍රත්‍යක්ෂ ඥාණය තුලින් අපි මේ භාවනාව කරනවා නම් අපි දන්නවා මේ මේ විදියටයි මේ අවබෝධය පාළ වෙන්නේ පෘතුජන ස්වභාවයේ තියෙන මගේ සිත මෙවැනි අවබෝධයන් වලටපත් වෙලා ක්‍රමානුකූලව මේ තියෙන දේවල් වටාගෙන එයා පියවරෙන් පියවරට ඥාණයෙන් මෝරනවා එයා ප්‍රත්‍යක්ෂ කරගෙන ක්‍රමානුකූලව සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙනවා එහෙනම් ආස්වාසේ ප්‍රාස්වාසේ පවතින ශබ්දය මත සිත පීඨා සීය පවත්තන කමඨාන ආස්වාසේ ප්‍රාස්වාසේ පමණක් නෙමෙයි අපගේ කයේ ශබ්දය පවතින සෑම මොහොතක් ගානේ අපට මේ කමඨාන වඩන්නට පුළුවන් මේ කමඨාන කරනකොටගෙන අපගේ ජීවිතයේ විශේෂ අවස්ථා මොනවද කියලා බැලුවාම අපගේ නාඩි ශබ්දය අදවතේ ශබ්දය ජීර්ණ පද්ධතියේ ශබ්දය කන් වලට ඇහෙන ශබ්දය ආහාර අපි විකනකොට ඒ ආහාර විකනකොට ඇතිවෙන ඒ ආහාර කැබිලි වෙන ශබ්දය එහෙනම් අපගේ කය තුලින් නික්මෙන්නා වූ තවත් විශේෂ ශබ්ද කියන මේ සෑම කාරණාවක් තුලින්ම මේ ශබ්දය මත සිත පීඨා සීය පවත්නවා කියන කමඨාන අපට වඩන්නට පුළුවන්. තවත් විශේෂ කාරණාවක් තමයි විශේෂ අවස්ථාවක් වශයෙන් අපි මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින ශබ්දය මත සිත පිහිටා සීය පවත්නකොට පළවෙනියාටම මේ භාවනා යෝගියාට වැටහෙන්නේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ ශබ්දයක් නැති බවත් බාහිර ලෝකයේ මීට වඩා ශබ්දයක් පවතින බව. ඒ කියන්නේ එයා පෘතුජ්ජණයෙන් ඉන්නවා කියන එකට එක සාක්ෂියක්. ඒ විදියට භාවනා යෝගියාට ඉස්සෙල්ලාම දැනෙනවා නම් එහෙම දැනෙන බව කමඨාන් වඩන භාවනා යෝගියා කියනවා නම් ඒ ආචාර්යවරයා දැනගන්න ඕනේ මෙයා ඉන්නේ පෘතුජන ස්වභාවයෙන් බව. එහෙනම් ඒ භාවනා යෝගියාම කියනවා නම් බාහිර ලෝකයට සිත සමවදිනකොට ආනාපාන සතියේ ශබ්දේ ඇෙන්නේ නැහැ. ආස්වාසයේ ප්‍රාස්වාසයේ ශබ්දේ ඇෙනකොට බාහිර ලෝකයේ කිසිම ශබ්දයක් ඇෙන්නේ කන් වලට අගුළු දැම්මා වාගේ කියනවනම් ඒ කියන්නේ එයා සකු르දාගාමි ඵලයේ ඉන්නවා ඒ කියන්නේ එයාට එක අරමුණක ඉන්න පුළුවන් එක අරමුණක සිත පීඨන අල්පාදාරිතාවටපත් වෙච්ච කෙනෙක් ඒ වගේම තමයි ඒ ආස්වාසයේ ප්‍රාස්වාසයේ සිත පීටලා බාහිර ලෝකයේ ශබ්දෙන් නිදාස් වෙනකොට ඒ භාවනා යෝගියාට වැටහෙනවා තමන්ගේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ ශබ්දය වැඩි වෙනවා අඩු වෙනවා එකම ක්‍රමයට පවතින්නේ එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාසයේ ශබ්දය වැඩි වෙන්නේ ඇයි අඩු වෙන්නේ ඇයි කියලා කල්පනා කරනකොට ඇසකන දිවනාසය සමසිත මේ බාහිර ලෝකයේ වර්ණ ගන්ධ රස ඕජා එක්ක නාම රූප සංස්කාර ධර්මයන් එක ගනුදෙනු කරනකොට අපගේ කයේ ශක්තිය වැය වෙනවා. ඒ කයේ ශක්තිය වැය වෙනකොට ප්‍රාණය සැය වෙනවා. අපි සවන් දෙන ප්‍රමාණය වැඩි නම් නැච්ච ගීත වාදවලට කැමති නම් ප්‍රාණය සැය වෙනවා. ගොඩාක් දේවල් නිතරම කටින් කතා කරනවා නම් මාංශය දැනෙනවා ප්‍රාණය ෂය වෙනවා හැමතිස්සෙම හැමදේම නරඹනවා නම් චිත්‍රපටි බලනවා නම් ප්‍රාණය ෂය වෙනවා කයට විවේකයක් නැතුව කලබල වෙලා වැඩ කරනවා නම් ප්‍රාණය ෂය වෙනවා ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ දසසික්ෂා පදවලින් නච්චගීත වාදිත විසූක දස්සන මාලාගන්ධ විලේපන කියලා උච්චාසයන මාසයන අදින්නා දාන සුරය මේරය පානාති පාතා කියන සෑම සිකපදයකින්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ශක්තිය අඩු කරන්න. ශක්තිය අඩු කරන්න අඩු කරන්න කයේ සේවීම අඩු වෙනවා. සේවීම අඩු වෙනකොට ප්‍රාණධාරිතාව අවශ්‍ය තරම් කයේ පවතිනවා නම් වැඩිපුර ප්‍රාණවායුව ආස්වාස ප්‍රාස්වාස කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් ප්‍රාණවායුවේ ශබ්දය ආස්වාසයේ ප්‍රාස්වාසයේ ශබ්දය ඉහළ තත්වයට නගින්නේ නැහැ. එහෙනම් මේක පාළ තත්වයක අවමෙන් තබා ගැනීමේ හැකියාව මේ භාවනා යෝගියාට වැටහෙනවා. එහෙනම් ආස්වාස ප්‍රාස්වාසයේ ශබ්දය වැඩි වෙන්නේ පංචකාමයන් පිනවන තරම වැඩි වෙනකොට, ෂේවීම වැඩි වෙනකොට ආස්වාස ප්‍රාස්වාසයේ ශබ්දයේ ශබ්දය අඩු වෙන්නේ පංචකාමයන් පිනවන ප්‍රමාණය අඩු වෙනකොට, ලෝකෝත්තර වෙනකොට මේ අවබෝධයේ පාළ වුණාම ඒ සකු르දාගාමි ඵලයටපත් වෙච්ච කෙනා අනාගාමි ඵලයටපත් වෙනවා. එහෙනම් කොච්චර මේක අඩු කරලා ආස්වාසයේ ප්‍රාස්වාසයේ ශබ්දයේ දැනෙන්නේ නැති මට්ටමට අඩු කළත් තමන්ගේ විඥානයේ තාම ගනුදෙනුවක පවතිනවා ආස්වාස ප්‍රාස්වාස ශබ්ද නැහැ කියන එකත් එයා නඩත්තු කරනවා එහෙනම් තාම ක්‍රියාවලියක් පවතිනවා ක්‍රියාවක් පවතිනවා නම් කර්මයක් පවතිනවා කර්මයක් පවතිනවා නම් ඉපදීමක් පවතිනවා මේක වටා ගත්තාම එයා ඇසෙන් පේන දේ පේන්නේ නැති මට්ටමට සියුම් කරලා දානවා කනෙන් ඇයෙන දේ ඇයෙන්නේ නැති මට්ටමට සියුම් කරලා දානවා. දිවට දැනෙන රස જાති දැනෙන්නේ නැති මට්ටමට සියුම් කරලා, කයට ඇඟෙන හැඟීම් ටික සියුම් කරලා දැනෙන්නේ නැති මට්ටමට අදලා, සිතවිලි Tamanට සිතෙනවද කියන එකවත් දැනෙන්නේ නැති මට්ටමට සියුම් කරලා ආස්වාසය ප්‍රාස්වාසය සියුම් කරාම දැන් ඇත්තටම ආයතන අයතුලින් ගනුදෙනු වෙන්නේ නැහැ. නාම රූප සංඥා සංස්කාර ධර්ම අසකන දිව නාසය සමසිතෙන් ගනුදෙනු වෙන්නේ නැත්නම් එයා ඉපදීම නවත්තපු කෙනෙක් අඟුලිමාල නැවතිලා තථාගත ගෞතමයන් වහන්සේ නැවතිලා මේ කමඨාන වඩපු ආර්ය උත්තමයාත් නැවතිලා ඒ කියන්නේ එයා අරියත් ඵලයටපත් වෙලා එහෙනම් ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින ශබ්දයේ මත සිත පීඩා සිය පවතන මේ කමඨාන මේ විදියට ක්‍රමානුකූල වැඩුවොත් පියවරෙන් පියවරට මේ අවබෝධය තුල වැඩුවොත් ඒකාන්ත වශයෙන්ම දින හතෙන් රාත් ඵලයටපත් වෙන්න පුළුවන් දවසින් දෙකෙන් සෝවාන් සකු르දාගාමි අනාගාමි වෙන්න පුළුවන් එහෙනම් මේ කමඨාන අපගේ සිත්වල bitter වී කෙතට වපුරලා පරිස්සම් කරනවා වාගේ මේ කමඨාන අපේ සිත්වල වපුරලා පරිස්සම් කරලා නිතර නිතර මෙනෙහි කරලා නිතර නිතර සජ්ජායනා කරලා මේ කමඨාන වඩමු සෑම තප්පරයක් ගානේ අපගේ මිනිසත් භවයේ වියදම් නොකර මේ ලෝකෝත්තර ජීවිතයට ආයෝජනය කරලා නිතර නිතර මේ කමඨානෙත් එක්ක අපේ මිනිසත් භවය වැය කරලා මේ කමඨාන කරනකොටගෙන මේ ලබාපු මිනිසත් භවයේ ඉතුරු ආයුෂ කාලයෙන් උපරිම වැඩ අරගෙන ඒකාන්ත වශයෙන්ම අරියත් භව අරියත් ඵලයෙන් මේ භවයේ පිරිණිවෙන්න අවශ්‍ය කටයුතු මේ කමඨාණෙන් මේ නිර්වාණ ධර්ම කමඨාන් දේශනාව තුළින් අප සියලු දෙනාටම සිදු වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි